අද ගුරුගේ මහත්මයා ප්‍රම්චර් කේමදාසන්ගේ ලංකාවේ සිනමා සංගීතයට කළ මැදිහත් වීමෙත් එක් ඔහුගේ ඔහුගේ මැදිහත් වීමත් එක්ක එතෙක් පැවති සිනමා සංගීතයේ හෝ සිනමාවේ සංගීතයක් තිබුණාද කියන කතිකාව හෝ වෙනස් වුණු ආකාරය සාය සාධනීය ලෙස ලංකාවේ සිනමා සංගීතයට බලපෑම් කළ විදිහ ඔබ කොහොමද දකින්නේ? ඔව් ඊට කලින් මම කෙටියෙන් කියනනම් සංගීතමය වශයෙන් කේමදාසයන් කියවා ගන්නට පහසු ක්‍රමවේදයක්. ඒ කියන්නේ එතන සිට සිනමා සංගීතයේ කවරාකාර වූාද ඔහුගේ කියන එක බලන එක පහසුයි කියලා මට හිතෙනවා. කේමදාසයන් තමයි යෝජනා කළේ පළමු වරට මේ වචනයෙන් ඔබට කියපු වචනයෙන් විනිර්මුක්ත වූ වචනයෙන් සොර සංගීතයක් කරා යා යුතුයි කියන එක. කියන්නේ වචනේ ආධිපත්‍යයෙන් සංගීතය ගලවා ගත යුතුයි කියන එක. හැබැයි ඔහුගේ සංගීත විශ්ලේෂණ කරන ඉතාම සිද්ධාන්තසු දෙයක් තියෙනවා දැන් සහෝදරයා. ඔහුගේ සමස්ත සංගීත විභවය නැත්තම් මේ පද්ධතියම ගත්තොත් එහෙනම් ගීත ගීතේ දිගුවක් වන අකපෙලා වගේ සංගීතමය ප්‍රකාශන අකපෙලා මේ වර්ණ කාව්‍ය වැනි ඒවා. එතකොට ගීතේ අපගමනයන් ඒ ගීතය වෙනස් කළත් දැන්. ඒතර ගීතය ගීතයේ ඔහුගේ භාවිතාව. එතකොට ඒ ගායනාවලත් ඒ කියන්නේ භාෂාව සමග තියෙන ගායනාවලත් දීර්ඝම ගායනාවන් වන ඔපෙරාවල්. එක ගීතයක් වගේ ඉතාම විශාල දිග පටිතයක් ඒ ඔපෙරා පටිතයක් ලිබ්‍රෙට්ටෝ. කියන්නේ භාෂාවේ ඉතාම සරල දෙන විශේෂම අපි තුමුකෝ ඉතාම රොමැන්ටික් කලාපයක ඉඳලා විශේෂම මේ මේ මේ සුලංකුරුල්ලෝ වගේ. ඉතාම රොමැන්ටික් කලාපයක ඉඳලා භාෂාව ඉතාම දැඩිව භාවිතා වෙන භාෂා මූලිකම සංගීතමය ආකෘතියක් වන ඔපෙරාව වගේ තැනකටත් ඔහු යනවා. සහ ඒ අතරතුර ඔරටෝරියෝ කැන්ටාටා. ඇත්තම පිරිනමන් මංගල්‍යය තුල ඔය ඔරටෝරියෝ සහ කැන්ටාටා ලක්ෂණ දෙකම දරනවා කියන එකයි විශ්ලේෂණය ඉදිරිපත් කරන්නේ. නමුත් ඔහු කියන්නේ මේ කැන්ටාටාවක් කියලා. සහ ඔහුගේ සිම්ෆොනි මගේ කාලේ මවුනි වගේ විශේෂ සිම්ෆොනියක් සහ සිංහල අවුරුද්ද වැනි. දැන් මේ එතනින් එහාට තමයි සිනමා සංගීතය. දැන් ඇත්තටම සිනමා සංගීතය සාම සිම්ෆොනි කියන කලාපයේ හලකල අනිකුත් සියලුම ඊටම දැවැන්ත කලාපයක් භාෂා මූලික කලාපයක්. يعني ඔහු කතරම් භාෂාවෙන් ගැලවෙන්න උත්සාහ කළත් ඔහුගේ සංගීතය සහ කේමදාසියානු හැඩය කේමදාස කිව්වම එන සංඥාව පවා ගොඩ නැගෙනට ඒ බලපන. උදාහරණයකට සුලංකුරුල්ලෝ වගේ සාහිත්‍යයකින් ඊටම රොමැන්ටික් කලාපයක් ඔහුගේ සංගීතයේ නියෝජනය කරනවා. සහ විශේෂම විජිත ගුණරත්න වගේ කෙනෙක් නාට්‍යකරුවෙක් ඔහු පරිවර්තනය කරනවා හිට්ලර්ගේ කැබිනට් වෝ වගේ නැත්නම් මේ උන්ගේ යුද්ධය උන්ගේ සාමය වගේ බර්ටෝල් බ්‍රෙක්ට්ගේ මේ නාසි විරෝධී ලේඛන. that is dialectic මේ රචකෙක්. රචකෙක්. අපක භෞතිකවාදී. මම හිතුවා අපි දෙන්න දවසක් කතා කරමු. අපක භෞතිකවාදී ගැන අපි දෙන්න රැක් කෙලිවිර ගම් කතා කරනවා. ඉතින් කෙසේ වෙතත් දැන් මෙන්න මේ මෙන්න මේ කලාපය ඉතාම ප්‍රබල කලාපයක් ඔහුගේ සංගීතමය චින්තාව. එහෙම නැත්නම් ඔහුගේ සංගීතමය හැඩතල සංගීතමය පෞරුෂය කොට දකින්න. ඔහු ඉතාම දැවැන්ත මේ වම්මිවුරේ කලාකරුවෙකු හැටියට දැඩිව ස්ථාපනය වන්නත් මම හිතනවා මේ සංකල්පයන් මේ සාහිත්‍ය පටිතයන් මේ දේශපාලන මතවාදයන් බලපෑවා කියන එක. ඒතර එතනින් ඔබට තමයි ඇත්තටම නොඉඳුල් කේමදාස ඉන්නේ. ඒ කියන්නේ ඔහුගේ සංගීතමය චින්තාව පමණයි ඉතුරු වෙන්නේ මේ වචනායන් කියලා. සිම්ෆොනිය සහ විශේෂයෙන්ම සිනමා සංගීත සංරචනා. හැබැයි තවත් එක වැදගත් දෙයක් තියෙනවා අර අර අර කඳවුර කේමදාසයන් බටහිර සම්භාව්‍ය සංගීතඥයෙක් නේද වෙස්ටර්න් මියුසික් කාරයෙක් කියලා හංවඩු ගහන්න සමහරට හේතු වන්නට ඉඩ තියෙනවා මෙන්න මේ දෙයක්. කේමදාසයන් සංගීතයේ නව ආකෘතීන් සොයා යාමේදී ඔහුට කලින් හිටපු මහා සංගීතඥය සුනිල් සාන්තයන්. සුනිල් සාන්තයන්ට නොතිබූ යම් ආකාරයක සංස්කෘතිකමය මුහු වීමක් ඒ මොහොත වෙනකොට හුරු තිබුණා. විශේෂයෙන්ම සමාජවාදී කඳුරේ නැගීම සහ ඒ ලංකාවේ දේශපාලන මොහොතත් එක්ක ඒ සමාජවාදී කඳුරත් එක්ක තිබුණු සම්බන්ධතාවන් මේවත් එක්ක කේමදාසයන්ට ලොකු හෙලිදරව් වුණා. නැත්තම් ලොකු දොරගුළු විවෘත වුණා ලෝකයේ සංගීතමය සම්ප්‍රදායන් බටහිර සම්බන්ධ සංගීතය විශේෂයෙන්ම සම්බන්ධයෙන්. එතකොට ඔහුගේ හැම සංගීතමය ආකෘතියක්ම එකලාම බටහිර ආකෘතින් මත සමපාත වන්නටයි ඔහු නිර්මාණය කළේ. ඒ කියන්නේ ඔහු ඒව නාමකරණය කළේ එතනයි. මම කියන්නේ මේ දැන් ඔහු කිව්වේ මේක මගේ කාලේ මවුණු සිම්ෆොනිය. ඔහු කිව්වේ මේක පිරොන් මංගල කැන්ටාටා. මේක දොරමඩල ඔපෙරාව. දැන් මෙන්න මේ නාමකරණය විසින්ම ඒ ඇත්තට මේ සම්භාව්‍ය ඔපෙරාවේ ඉන්දික සහෝදරියගේ වගේ සම්භාව්‍ය ඔපෙරාවේ මේ ලක්ෂණ නැහැ. ඊට වෙනස් ඔහුට ආවෙන කේමදාසියන ඔපෙරාවේ ලක්ෂණ. ඉතින් නමුත් ඔහු ඒ නාමකරණය කළේ ඒ ආකෘතින් මත නිසා මම හිතනවා ඒ ප්‍රහාරය එල්ල කරන්න අර කඳුරට පහසු නයි ඉතින් සිනමා සංගීතය ගැන දැන් අපි ප්‍රවේශයක් ගමු. අදන සිනමා සංගීතයේදී <clears throat> ඔහුගේ ප්‍රධානතම ඇදිහත් වීම් කීපයක් බලන්නට පුළුවන් විශේෂයෙන්ම 60 දශකයේ ඔහුගේ සංගීත ආගමනයත් එක්ක. තම රොමැන්ටික් තැනක ඉඳලා, තම රොමැන්ටික් තැනක ඉඳලා තම ගූඪමය තැනක විශේෂයෙන්ම ජයන්ත සහෝදරත් එක්ක වැඩවලදී ඔහු ඔබ දෙපළ අතර තියෙන සම්බන්ධතාවය ඊටම ගූඪමය. ගැන ජන විඥානය අහු නොවුණු සහ ජනමේනයට අහු වුණු වෙන කලාප දෙකම ස්පර්ශ කරන දැන් උදාහරණ කරලා සිනමා සංගීත සංරචනාවක් හැටියට පවා මම ගන්නට කැමති දනුබස්නාමාණය මේ මේ ගායනාව තේමා ගීතය. එච්චර ප්‍රබලයි. ඒ දෙක එකතු වුණාන් පස්සේ රූපය සහ මේ නාදය එකතු වුණාන් පස්සේ ඒක කුඩා ටෙලිතිරයකින් පේනවා කියන එක නෙමෙයි අපිට හිතෙන ඉතාලි ටැලන්ටයි. ඉතින් මම හිතනවා ඔහුගේ එක පැත්තක් ඒ ගූඪමය කලාපය ලංකාවේ අපේ ජන විඥානයේ තියෙන ගූඪමය කලාපය සොයාගෙන දැන් විශේෂම කලින් ගායනාව ඇහුවොත් එමේ ඒක ඇත්තටම පදනම් වෙන්නේ නාලක සහෝදර සස්ටෙන් ෆෝත් එකක් නැත්නම් 9th chord එකක් මත එහෙම නේද සස්ටෙන් ෆෝත් එක. නමුත් ඒක බටහිර සම්භව සංගීතයේ එක වට්ටෝරු න්‍යායයක්. ඕසේ ගායනාවල සුබද ඕසේ ගායනාව මේ නාද එක දේවතාදුවක් කියන මේ ඕසේ ගායනාවේ හොරණෑ ඕසේ හොරණෑ ඕසේ ආශිතෝ මේ ඉතින් වැඩි දෙන්නේ මේ ඒ සංගීතමය ආකෘතිය ඔහු භාවිතා කරනවා. නමුත් ඒක තුල අර මේ අපේ මම ඒක ඔබ කියන දෙයම තමයි මම කියන උත්සාහකලේ. ඒ අපේ ජන විඥානයේ සැඟවී තිබූ දෑ. අපිත් දන්නේ නැතුව තිබිච්ච දෑ තමයි ඔහු මේ සොයාගන්නේ. ඒතකොට සිනමාව ගත්තොත් ඉතින් ඔහුගේ ඊටම බරපතලම මැදිහත් වීම කරන්නේ ඔහු බඹරු වෙවිත් චිත්‍රපටය කියලා කිව්වොත් නිවැරදි. මොකෝ අපි හිතමු මේ බඹරු වෙවිත් චිත්‍රපටයේ සංගීතමය ආකෘතිය ඊට කලින් ඒ ඒ මුහුද සහ මුහුද ආශ්‍රිත ජීවිතය හැඟුම් කරණය කරන්න. ඒ ගැන අදහසක් දෙන්නට. ඊට සමපාත වෙච්ච මේ තිබිච්ච සංගීත සංරචනාව තමයි සත් සමුදුර. සත් සමුදුර සහ මේ දෙක තියලා බැලුවොත් දෙකේම එකිනෙකට ඔබ්බට යන ලක්ෂණ දකින්නට පුළුවන්. සෝමද සල්විටික සංගීතඥයා එතුමාගේ සත් සමුදුර තුල තියෙන්නේ සංගීතමය ප්‍රකාශනයක්. සංගීතමය අපිට ගන්න පුළුවන් අර්ථකථනයක්. ඒ මුහුදේ ස්වરૂපය එලෙසම ගේනවා. ඒ වැඩිවීමේ රිද්මයානුකූල ලක්ෂණ ඒ ඊට අදාළ සියලුම සංඥාවන් මුහුද සමග වැදුණු සංඥාවන් හැබැයි මේක ගන්න. ඔහු මුහුද ගන්නව වෙනුවට මුහුද සහ මානවය අතර සම්බන්ධතාවය. එහෙම නැත්නම් නිෂ්පාදන මාදිලිය. නිෂ්පාදන ක්‍රියාවලිය කියන එකයි ඔහු ගන්න. මේ මානව හඬ කියන එක. දැන් බලන්න සත් සමුද්‍රයේ මානව හඬට තියෙන තනයි. එතකොට බඹරු චිත්‍රපටයේ මානව හඬට ඒ ගීතයට එහෙම නැත්නම් තේමා ගීතයට තියෙන මානව හඬේ සම්බන්ධතාවය. ඉතින් මානව හඬ කියන එක මම හිතනවා ඔහුගේ සිනමා සංගීතයේ සංගීත හැම එකම ප්‍රධාන සංගරකයක් බවට පත් වුණා. ඊළඟ ඔහුගේ මම හිතනවා ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍ය වන නිධානය. ඒක මීට කලින් ආපු එකක් නිධානය අතර. නමුත් නිධානය තුලදී ඔහු එකලාම භාවිතා කරන බටහිර සම්භාව්‍ය සංගීතයේ තියෙන යම් න්‍යායවල. තම ලස්සන න්‍යායක් තියෙනවා මයින මේජර් න්‍යාය විද ප්‍රධානතම න්‍යායක් මේ මේ කතානායකයා කතානායිකාව ඝාතනය කරනවද මරණවද නැද්ද කියලා තීන්දුවක් ගන්න බැරුව ඉන්නකොට ඒ කියන්නේ ඌ ආලය කරන්න පෙළඹෙනවා වගේ අදහසක් එන්නේ. ඌට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා මෙයා මරණද නැද්ද කියලා. මේ මොහොතේ පසුබිම යන සංගීතයක් එය ඇත්තටම ඒකේ මේ ඒක පදනම් වෙලා තියෙන්නේ මයිනර් ස්කේල් එකක් මත. එහෙම නැත්නම් ඒ ඒක අර කියන මියුසිකල් ටෙක්ස්චර් කියලා සංගීතමය වය නෙමෙයි මේ තලයන් තියෙන විදිහ. ඒ ඒ සමාන්තර පතයන් ගිහිලා තියෙන මයිනර් ස්කේල්. ඒ මයිනර් ස්කේල් එකේ තියෙන සාමාන්‍යම අපි දැක් කිව්වා ඒක ටිකක් ඊටාම මෙලැන්කොලික අඳුරුමය ගුඩමය නාදයක්. හැබැයි ඒක ඇතුලෙන් ඌ යම් හාප් එකක් වෙන යමක් වාදනය කරන ඒ ස්කේල් එකම මේජර් ස්කේල් එක. දැන් මේ ගැටුම දැන් මම මට හිතා ගන්න පුළුවන් දැන් මේ මේ න්‍යායක් භාවිතා කරලා න්‍යායක් සිනමාවේ සංගීතමය න්‍යායක් සිනමාවේ යම් සංඥාවක් සංඥාවක් හේතු ගන්නන්නට ඔහු භාවිතා කරන හැටි. ඒක ඊටාම වැදගත් තැනක්. මම හිතනවා ඔහුගේ සමස්තයක් හැටියට වැදගත්ම දේ තමයි ඔහුගේ මේ මේ මේ සිනමා සංගීතයේ ඒ නිශ්චිත සිනමා කෘතියකට එහි নিরপেক্ষ සංගීත ආඛ්‍යානයක් තියෙනවා කියලා හඳුනගන්න. ඒක සරලව කිව්වොත් එහෙම ඒ චිත්‍රපටයට ඒ ඒ ආත්මයවල් තියෙනවා. අර චිත්‍රපටයේ ආත්මය මේ චිත්‍රපටයට බද්ධ වෙන්නේ ඒක චිත්‍රපට අධ්‍යක්ෂ පාත්‍ර වර්ගය තේමාව මේ සියල්ලමත් එක්ක තමයි චිත්‍රපටයේ ආත්මය තීන්දුව වෙන්නේ. ඒ ආත්මයට දෙන සංගීතමය අර්ථකථනය নিরপেক্ষම අර්ථකථනය තෝරා ගන්න ඔහු සමත් වෙනවා. මේ අපේ අපි දෙන්නත් මටත් ඔබේ චිත්‍රපටයක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. මම දන්නවා ඔබ වඩාත්ම අභිරුචියෙන් වැඩ කළේ කේමදාසයන් එක්ක කියලා. ඉතින් ඒ සිනමාවක් තුල තියෙන එහි සාපේක්ෂ අර්ථ දැක්වීම. ඒ චිත්‍රපටය තුල තියෙන පුළුවන් සාපේක්ෂ සංගීතමය ආඛ්‍යානයන්. අපි හිතමු සරල නිදර්ශනයක් ගත්තොත් එහෙම බමරුව ඇවිත් චිත්‍රපටයේ ඒකේ අර ප්‍රධාන ස්වර ටික වාදනය කරන්න පුළුවන් නම් මම හිතනවා ඒකේ අදහසයි කියලා. ඒ තමයි තීමාව. මේ නනිකන් අර මේක තමයි මේ මේ මුළු සමස්ත චිත්‍රපටයේම මම හිතන ඔහු අල්ලගන්න ආත්මය. මේ නාදය ඇහිච්ච ගමන් මුළු චිත්‍රපටයම අපේ ඉදිරියේ පේනවා. ඒ හඬවල් ඒ සියල්ල එක්ක මේ මේ චිත්‍රපටය පේනවා. ඉතින් ඒක තමයි මර්මස්ථාන. එහෙම නැත්නම් ඒක තමයි নিরপেক্ষ ආඛ්‍යාන සංගීතය. මම හිතනවා අග්නිදාහයේ චිත්‍රපටය. ඔහු අල්ල ගන්නවා අර පෙරලි කවිය. මුළු චිත්‍රපටයම දුවන්නේ පෙරලි කවියත් එක්ක. ඔහු තමයි මම හිතනවා සංගීතයේ හඳුනාගත්තේ මේ සිනමාවට ආත්මබද්ධ සංගීත සංරචනාව ගන්න කොතනින්ද කියලා. දැන් ඊළඟ ගැයුම තියෙන ඔබට වලා අතුල. ඔව්. අපි ආරාධනා කරනවා නදීක ගුරුගේ සදේශ රටාවට ගායනට. Thank you. සතුව දිවියානේ උණුසුම් ඉරුකෙදී පොරවන් ඉන්ද්‍රචාප කුමාරයා නිරාවැටෙනවා මල් සුගන්ධයෙන් මැලේ मधु වගේ ගෙලවා රනින් දිවෙනවා එකක් ගැන යමක් නොදකින දෙකක් තිබේදයි නොසීතල කෙනෙක් මధు විතක් කොලාග අවුරුදන් වලාගතුල සිරියානේ කුණුසුම් ඉරුකෙදී පොරවන් ප්‍රතාප කුමාරයා නිදා වැටෙනවා මල් සුගන්ධයෙන් නැහැවෙන ලතා මඩුලේ නැගගෙන රෑ ජීවිත සමාජය තුළ අපේ අර කලොත් යම් මට්ටම කතා වුණා. ඒ තමයි කේමදාසයන්ට කේන්ති යනවා කියන එක. කෝපාවිෂ්ඨ වීම මම තමයි ඔහුගේ සමාජගත වන්නේ. ඒ කියන්නේ ඔබට ඔබ කිව්වා මට මේ මේ සම්බන්ධයෙන් කියන්න දේවල් ටිකක් තියෙනවා කියලා. ඒ කියන්නේ එහෙම නෙමෙයි. ද නැත්තම් එහෙමමද? ප්‍රධාන කාරණාව තමයි දැන් ඔහුගේ ඇත්ත වශයෙන්ම අපි නදීක හොඳ තැනකට ගෙනාවා. දැන් මේ ඔහුගේ මනස තුල තිබිච්ච සමාජ දේශපාලනය මොකක්ද? මම හිතන්නේ ඔහු හැම විටම දේශපාලන සත්වෙක්. හැබැයි මං හිතන්නේ අපි පක්ෂවල එකකටවත් ඔහු අයි දාන්න පුළුවන්ද කියලා. මේ අපේ ලංකාවේ තියෙන මොනම වාමාංශික පක්ෂ වලින්වත් ඒ කෝවට දාලා බලන්න බෑ ඔහු. උඹට වෙන දේශපාලනයක් තිබුණා. ඒ ඒ දේශපාලනය මම කියන්නම්. ඔහුට තිබුණා අනන්‍යතාව පිළිබඳව මහ සුවිශාල හැඟීමක්. ඔහු මේ ලෝකයේ තියෙන ඉහළම සංගීත පද්ධතිය අසුරු කරා. ඔහු නිසකෝම තමන්ගේ දෙපා පොළොව අපේ පොළොව මත තබාගෙන හිටියේ. ඒක සහතිකයි. ඔහු කොයිතරම් ඔහුගේ හිස වලාකුළු වල ගෑවුණත් කකුල් දෙක අතෑරියේ නෑ ඔහු. ඔහු බාක්ව, බීතෝවන්, මොසාට්, ටයිකෝස්කි ආදී වශයෙන් වන මේ සංගීත සංഭാෂණය අසුරු කළා. ඒ අපිට කිව්ව අපි කියන සමහරලාට. හැබැයි මම වරක් ලිව්වා ඒ කිසිම ගෙදරක ඔහු පදිංචිර ගියේ නෑ. ඒගොල්ලන් අසුරු කළාට ඒ ගෙවල් වල පදිංචිර ගියේ නෑ. ගිහිල්ලා ඒ යම ඊට පස්සේ මෙහෙ අමතක වෙලා පා වෙලා එහෙම හටලක් කරගන්නේ. ඒක කියනවා ටිකක් ඔහුට අත්තුරේ නෑ. දැන් මම කියන්නේ සමහර වෙලා දැන් ඕක ඕක අමතක කරන කාරණාවක් තමයි දැන් බාග් බේතෝන්ගේ වෙනස් වෙන්නේ කොහොමද? අපිට ඔක්කොම එක වගේ හැනා තමයි. වෙනස්නේ. ඒ මොකද ඒ ඒ දේශවල ඒ භූගෝලීය කලාප වල කකුල් දෙකක් තමයි ඒවා කරලා තියෙන්නේ. මේක තේරෙන්නේ නැහැනේ. දැන් අපි හිතන්නේ දැන් මේ අපිට අපි කකුල් දෙකක් එහාට දාන්න හදද්දී. දාලා එහි තියෙන විලාප ටික අනුකරණය කළා විකාර ටිකක් අනුකරණය කිරීමනේ බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ මම කියන්නේ වගේ මම බාර ගන්නවා එතකොට මේ ඔහු නිසකෝම මම ඔහුගේ ඔහුගේ දේශපාලනේ ඔහුගේ සමාජ දැක්ම ඔහුගේ ආධ්‍යාත්මය ඔහුගේ සත්‍යය සියල්ල මොනා කළත් ඔහු තියන් හිටියේ ඔහුගේ දෙපා මේ පොළවේ තියාගෙන තමයි ඔහු කළේ ඒ නිසා තමයි අපිට මේ තරම් කතා කරන සංගීතඥ බවට උපත්වන්නේ ඔව් ඔබ කියපු කරන කෝ දේශපාලනය ඔහුගේ මතවාදයක් තිබට ඔහු ඒක මේ ඒකෙන් වෙන වෙන දේවල් කරන්න කියන එක අවස්ථාවකදී එච්.ආර්. ජෝතිපාලන් ගුවන්විදුලියට කැඳවා ගැනීමේදී එවකට තිබුණු බලය හිටියේ සමග පෙරමුණ රජේ ඌට ගුවන්විදුලිය වෘත්තීය සමිතිය ඇවිත් කියනවා මාස්ටර් ඌ ගේන්න එපා ජෝති අපේ පක්ෂ කෙනෙක් නෙමෙයි කියලා. ඔහු ඉතා තරයම කියා සිටිනවා මේක දේශපාලනය කරන තැනක් නෙමෙයි දේශපාලනය නෙමෙයි සංගීතයේ තියෙන්නේ දේශපාලනය යම් කොහේ ප්‍රකාශන මාධ්‍යකේ යන වැදී නමුත් මගේ සංගීතයට ඒක දේශපාලන පක්ෂපාත වේදයක් කිසිසේත්ම වළංගු වෙන්නේ නැහැ කියලා එච්.ආර්. ජෝතිපාලන්ට ගුවන්විදුලිෙහි ద్వාරය විවර කිරීමෙහි ප්‍රමුඛ චරිතයක් බවට පත්වනවා කේමදාසයන් කේමදාසයන්ගේ නිර්මාණ පරාසය මට තව පොඩ්ඩක් කියන්න ජෝතිපාලකට කියව නිසා ඔව් ඒක දර ඇති මට හොඳට මතකයි මොකද අපි ওই 70 දශකයේ හැරෙට ජීවත් වෙච්ච මිනිස්සුනේ. ඔය ඔය කියන ස්වර්ණම යුගයේනේ ඔය ඔය ජෝතිපාලලා මිල්ටන් පෙරේරලා ඉතින් පොඩ්ඩක්ලා ගිතලා දැන් ඔය කාලේ මේ ප්‍රබුද්ධ සංවාද ඇතුළට ගත්තේ නැහැ ඒගොල්ලන් මට මතකයි. අපිට සාහිත්‍ය සමිතිය ජෝතිපාල හින්දුවක් කියන්න දෙන්නේ නැහැ කාලේ. මට හොඳට මතකයි. කියන්න දෙන්නේ නැහැ. කියලා අමරදේව හින්දුවක් කියන්න ඕනේ. මම එහෙම බෙදවන්න තිබුණේ. ඔහොම තියෙනකොට අද ඒක නැහැ. ඒ කාලේ විශිෂ්ට ගායකයෙක් කියලා ජෝතිපාල වගේ කළපු මහා සංගීතඥයා තමයි බය නැතුව කේමදාස. අස් බය නැතුව ගාව විශිෂ්ට ගායකයෙක් කියලා. බය නැතුව ගාව. ඒ බය නැතුව ගාවත් අමාරු එක අප්සෙට් එකක් ඒ කාලේ. දේශපාලන වශයෙන් සහ හැම හැමපත් වෙනවා. පස්ස ගොඩක් තිබ්බා. අද අපි අද අද අපි ඉතින් බයවට යොදිමානේ. හා දැන් මං කියන්නේ ඒ ඒවා ඒ සමාජ වගවනුත් එක්ක හරියට ගත්තාම ඒවා අන්තිම නිර්භීත තාම විශිෂ්ට ක්‍රියාවක්. කරසිය වර්ධන ඔහුගේ eh, චිත්‍රපට eh, ගානන් සුදදා ගන්නවා. ඔව්. අදස් බලන්න ඔව් ඇත්තටම අර කරුණට තවත් එක දෙයක් ඉදිරි කරන්න ඕනේ. ඒ කියන්නේ කේමදාසයන් ජෝතිපාල ගාන ශිල්පියාව ගේනකොට මේ අර්ථයෙන් ඊටම ඒ කියන්නේ ඒක තමයි ඇත්තම දේශපාලනික අර්ථය. ඒ කියන්නේ මානවවාදී අර්ථය. හැබැයි ඒ කියන්නේ හරි හරි මේ සරල චරිතයක් එහෙම නැත්නම් හරි ඔහුත් මේ පොළොව මත හිටපු චරිතයක් හරි නිර්ව්‍යාජ චරිතයක් එච්චා ජෝතිපාල ගාන ශිල්පියාත්. කේමදාස මාස්ටර් කියනවා අපි අහලා තියෙනවා මේ ඔහු මිය ගිය පසු යම් කලෙක මේ චජෝතිපාල මහත්මයා මිය ගියයින් පස්සේ තමන්ගේ දේහය දෙපස තමන්ගේ වීරයෝ දෙන්නගේ පින්තූර දෙක තියන්න ඕනේ කියලා. මේ පැත්තේ ආ ප්‍රේමදාස මහත්මයාගේ පින්තූර මේ පැත්තේ කේමදාසයන්ගේ පින්තූරය. ඉතින් කේමදාස මහත්මයා කියනවා ඉතින් ඔහුගේ දේශපාලන චින්තාව තිබුණේ එතන ඒ කියන්නේ ඔහු සාමාන්‍ය ජනතාවගෙන් ආපු චරිතයක් හැටියට. මොකද කේමදාසයන් ඔහු දකින්නේ එතනින් ඔබ්බට ගියපු වෙනත් චරිතයක්. මම කියන්නේ මේ සම්බන්ධතා දෙක අතර තියෙන වෙනත් මානයන්. හොඳ අපි තවත් ගීතයක් රසමෙදි. මම අපි ආරාධනා කරන අංජලෙන් කුණතිලක ගානා කළ ගීතයක් කෙම්දාසන්ගේ මියුරු තනුවක්. මේ ගීත ගානට චිත්‍රු පාටලී නවත්තන්නේ මේ වාදනය. දැන් කේමදාසයන්ට ඒ නිර්මාණය ඔහුගේ නිර්මාණ පරාසය එකක් මේ තේමා වාදන ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදකෙන් නිවේදිකාවක් හෝ නිවේදකෙක්ගේ ඊළඟට ඔහු පටන් ගන්න තැන ඇත්තරම මේ තේමා වාදනය අහද්දී පෞද්ගලික අපි ප්‍රවෘත්ති නිවේදක විදිහට ඒ වෙලාවෙ ඉන්න බෑ ඒක දැනෙනවා ඒක ඒක කියන්න මට තේරෙන්නේ නැහැ නමුත් අපිට ඒක දැනෙනවා අපි හරි බරි ගහලා ලෑස්තිරෝ ප්‍රවෘත්ති කියන්න. කවුරු මොන జగත ගියත් ඒක අහද්දී ටිකක් දැනෙනවා හද ස්පන්දනේ වැඩි වෙනවා. අපි ළඟට සූදානම් වෙනවා. අපේ උගුර ඉබේම සූදානම් වෙනවා. ඒ මේ මේ නිර්මාණය මේක එක නිර්මාණයක්. කේමදාසයන්ගේ තිබෙන නිර්මාණ පරාසයේ තිබෙන පුදුල් භාවය. චිත්‍රපට සංගීතය, තෙල් නාට්‍ය, වේදිකා නාට්‍ය, අපි කලින් සන්දුවනි ඔපෙරා, කැන්ටාටා මේ වගේ ඔහු තරම් නිර්මාණ නිර්මාණ පරාසෙ පුළුල්ලු අයෙක් නදික ගුරුගේ සොදර. අපිට තව මොන ගැහෙනවාද අපේ රටේ සංගීතයේහි? මම හිතනවා එතුමා පහළ වෙච්ච මොහොත ගැන කල්පනා කරොත් මම හිතනවා ඔහුට වැඩි විභාවයක් තිබුණා ඒ මහා සංගීතඥයන් සංගීතඥයා වීමේ. ඒ කියන්නේ කේමදාස කෙනෙකු පහළ වීම අහම්බයක් නෙවෙයි. නැවත බීතෝවන් කෙනෙක් පහළ වෙන එක අහම්බයක් නෙවෙයි. බීතෝවන්ට එනකන් ඈ පුනරුදු සමයේ ඉඳලා වෙන මධ්‍යතන යුගයේ ඉඳලා මෙහෙම සංගීත නැත්නම් සංස්කෘතිය නගර පරිණාමය වෙලා ඇවිල්ලා ඇවිල්ලා මේ විද්‍යාවක් හැටියට මේක පරිණාමය වෙලා තමයි බීතෝවන්ට එන්නේ. ඒකට එයා එයාට බඩු තියෙනවා. ඒක පුදුමයක් නෙවෙයි. ඒකට ඒ වගේ සංගීතඥයෙකු පහළ වෙන යුරෝපේ. එහෙම බැලුවොත් එහෙම ලංකාවේ තම කේමදාසයන් කෙනෙකු පහළ වීම අහඹුවක්ම නෙවෙයි. උදාහරණයකට මේ මේ මේ ප්‍රයත්නය පළමු කොට යොදන්නේ සිල්සාන්තයන්. මේ ඔහු දැවැන්ත කලාපයක් ඔහුට තිබිච්ච මේ මූලාංගයක. ඒ කියන්නේ ඔහුට තිබිච්ච මේ මේ බඩු බාහිරත්වයත් එක්ක ඔහු උත්සාහ කරනවා නව සංගීත සම්ප්‍රදායක් සොයාගන්න. හ්ම් ඔහුට මේ මොහොතේ තිබුණේම නැහැ ලෝකේ වෙන තියෙන දේවල් සම්ප්‍රදායන් ගැනීමේ තාක්ෂණ වේදයක්. ඒ විතරක් නෙවෙයි ඔහු ඒක ඔහුගේ ක්‍රමවේදයකට ඔහු නොගෙනත් හිටියා. ඒතර ඔහු සංගීතය තුල තිබුණු යම් සංගීතමය සංගතකම තමයි මේ පරිශ්‍රණයට පාත්‍ර කරගත්තේ. ඒ කේමදාසයන් දෙනකොට මතක තියාගන්න බලනකොට එක පැත්තකින් සුනිසාන්තයන් පස්සේ උත්තරාකාරයකට සිනමාවක් ඇවිල්ලා සිනමා ගීතයක් ඇවිල්ලා විශේෂම ආර් මුත්තුසාමි වගේ සංගීතඥයෙක් ඉතා ප්‍රබල සංගීතඥයෙක් වාර්තාවලට අනුව මම හිතනවා ඔහුගේ ඒ කියන්නේ කේමදාසයන්ට සහ ඔහුට සම්බන්ධතාවයක් තිබුණායි කියන එකත් සංගීතමය සම්බන්ධතාවයක්. ඔහුගේ වාද්‍ය බෘන්දේ හිටියයි කියන එක. තරුණ කේමදාසයන්. ඉතින් මේ සියල්ලත් එක්ක සහ ඔහුගේ සොයායම් සහ ඒ මොහොතේ සංගීත සංස්කෘතිය මේ මේ පසුතලය වෙන කෙනෙකුට තිබුණා ඔහු මහා සංගීතඥයෙක් නොවන ඉඳුණා ඒ පසුතලය තිබුණා අනිත් සංගීතඥයන් නමුත් ඒක කේමදාසයන්ට තිබීම නිසා ඔහුට යම් මතවාදයක් තිබුණා කලාව ගැන ඔහුට යම් විශ්වාසයක් තිබුණා ඔහුට යම් ඥාන පද්ධතියක් තිබුණා ක්‍රමවේදයක් තිබුණා මෙන්න මේ සියල්ල එකතු වෙලා තමයි මේ නිශ්චිත මොහොතේදී කේමදාසයන් කෙනෙක්. හැබැයි අනිත් එක අපි මතක තියෙන දේශපාලනික වශයෙන් ඒක නිකන් පුනරුද සමයක්. 56ට පස්සේ වෙන පුනරුද සමය. ඒක පැත්තකින් බටහිර විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපය එක්තරා ආකාරයකට මාක්ස්වාදී නැත්නම් සමාජවාදී පෙළඹීමකට නැත්නම් පාලන තන්ත්‍රයකට හැරෙන මොහොතක්. ඒ මොහොත තාරුණ්‍යය ඊටාම උද්වේගතරයි. සම්භාව්‍ය සහ ජනප්‍රිය මේ සංස්කෘතික ලක්ෂණ මුහු වෙච්ච මොහොතක් දෙමළ ලෝක යුද්ධ කාලයෙන් පස්සේ සාහිත්‍ය ලංකාවෙත් මේ පුනරුද්දය තිබුණා කියන කේමදාසයන් මම හිතනවා දැන් සහෝදර ඔබ මාත් එක්ක විරුද්ධ නොවේවි කියලා මෙහෙම කිව්වොත් එහෙනම් කේමදාසයන්ට තරම් ඔහුව පෝෂණය කරන්නට වෙන කිසිම يعني වෙන කිසිම කේමදාසයන් තමන්ගේ සමකාලීන සමාජයෙන් සමකාලීන නිර්මාණකරුවන්ගෙන් සමකාලීන තරුණයන්ගෙන් සමකාලීන දේශපාලනයෙන් සමකාලීන සමාජ ජීවිතයෙන් පෝෂණය වූ තරම් අනිත් කිසිම සංගීතඥයෙක්ට ඒ වරප්‍රසාදය ලැබුණේ නැහැ. සුනිල් සාන්තයන්ට ලැබුණේ හෙලහුල විතරයි. සුනිල් සාන්තනේ හිටියේ හෙලහුල විතරයි මේ මොහොතේ. අනික මේ මොහොතේ සංගීත සම්ප්‍රදායත් ඉතා මේ අභිනව එකක්. ඒක මේ හොයා ගන්න එක. නමුත් කේමදාසයන්ගේ මොහොත ඉතාම වැදගත් මොහොතක්. ඒ තේරුම් ගන්න හොඳ එකක් තමයි චිත්‍රපටි. ලංකාවේ මම හිතන්නේ හැම ශානරයකටම සිනමාකරු. ලෙස්ට මහත්තයාගේ ඉඳන් ප්‍රසන්න විතානගේද අපිද ඇක්ෂන්ද වාණි සිනමාකරු ගත්තොත් ඒ ඔක්කොමලක් වැඩ කළා කියලා. මේකේ බදා සංගීතය. ඒක පුදුම එකක්. දැන් හැමෝටම මේක හම්බෙලා නෑ. බාර අවස්ථාවට. මම හිතන්නේ මේ මේ මේ මේ පැත්තෙන් ගත්තොත් ඒ සිනමාව ගත්තොත් අනිත් පැත්තෙන් ගත්තොත් අපිටම දේශපාලනික වශයෙන් ගත්තොත් මේ තාරුණ්‍ය වෙදමු පැරණි වම අහුත් එක්ක ඉන්න එක. ඒව පෝෂණය කරන එක. ඔහු මතවාදී මේ වශයෙන් පෝෂණය කරනවා. විශේෂයෙන්ම ඔහුට විශේෂයෙන්ම පැරණි වමත් එක්ක සමසමාජ පක්ෂයත් එක්ක තිබිච්ච ඔහුගේ සම්බන්ධතාව මත ඔහුට ලෝකේ සංගීතය, ලෝකේ දේශපාලනය, ඒ සංස්කෘතිය ගැන ලොකු ජෛවමය අදහසක් ලබා ගන්න පුළුවන්. අනිකුත් සංගීතඥයන්ට ඒ අවස්ථාව තිබුණේ නැහැ. එතකොට එහෙම වාසනාවක් සහ එහෙම එහෙම ඒ අවස්ථාවෙත් යම් වැදගත්කමක් තියෙනවා සහ ඔහු ඊට සූදානම්ව හිටියා. එතන ඔහු පොඩි තව දෙයක් එකතු කරන්න ඕන කියලා හිතනවා නදීක මේ ඔහුගේ මේ ඔහුගේ මේ සංගීත ජීවිතයේ ආරම්භයේ සිටම ඔහු පුරුදු වෙලා හිටිය අනිත් එක කණ්ඩායමක් එක්කම වැඩ කරන්න නේද? ඒ කියන්නේ මේ සංගීත මණ්ඩලීය කාලේ ඉඳලම ඔහු මේ ඔහුගේ සංගීතය පටන් ගන්න ගීත නාට්‍ය වලින්ම. ඒ කියන්නේ සිනමාවටත් පෙර හැම වෙලේම ඒ කියන්නේ සංගීත මණ්ඩලයෙන් ආරම්භ කරලා ඒ හැම වෙලේම මේ කණ්ඩායමක් එක වැඩ කිරීම කණ්ඩායම එකතු කරගෙන මේ මේ මේ නිර්මාණකරණය යෙදීම ඔහුගේ මේ නිර්මාණකරණයේ තියෙන විශේෂත්වයක් නේද? මම හිතනවා ඒක ඒක ඒක විදිහකට ඒක ඉතාම වැදගත් නිරීක්ෂණයක්. මම හිතන්නේ ඇත්තටම කේමදාසයන් කියන සංගීතය තුළ මේ හැම සංගටකයක්ම ගැඹලා තියෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස්, පතිරාජ, ජැක්සන් ඇන්තනි, ජයන්ත චන්ද්‍රශ්‍රී, සිනමාව ගත්තොත් එහෙම. සාහිත්‍ය ගත්තොත් එහෙම ධර්මශ්‍රී ගමගේ ඈ ගරුසිර පතිරාජ සුල්ලාරරත්න සුල්ලාරරත්න මේ දැවැන්ත චරිත සියල්ල කේමදාස චරිතය සමග අන්තර්ක්‍රියාවන් දක්වලා දෙනවා. මේ අන්තර්ක්‍රියාවේ ප්‍රතිඵලය තමයි මේ පරිපූර්ණ කේමදාස කියලා චරිතය කියලා මට හිතෙනවා. කියන්නේ මේක අපිට නැති සම්බන්ධතාවයක්. මේ මොහොතේ මේ මොහොතේ ලෝක පරිමාණව අපි කාටවත් නැති සම්බන්ධතාවයක්. මේ අන්තර් සම්බන්ධතාවය, මේ පෝෂණය, ප්‍රතිපෝෂණීය තත්ත්වය, මේ ෆීඩ්බැක් සම්බන්ධතාවය. ඉන්දික සහෝදරිත් කියවගේ මේ ෆීඩ්බැක් සම්බන්ධතාවය. ඈ මම හිතනවා ඒක ලබන්නට වාසනාවන්ත වූ චරිතය. ඔහු ඒ නිසාම අපවාසනාවන්ත වුණා. එහි ප්‍රතිඵල භුක්ති විඳින්න. හොඳයි. එසේනම් අපි කාල වේලත් අපිට සංඥා ලබා දෙනවනේ. මිලන් ගැයීමට යමු. ඉන්දිකා උපමාලී ආදරණීය ශිල්පිනේට අපි යලිත් ආරාධනා කරනවා ස්වදේශී රටා ගායනට. Thank you. la la la la la la la la la la la la la la la la. මහත්මයා ප්‍රේමසිරි කේමදාසයන් අපට පෙන්වා දුන් මගක් තිබෙනවා. නිර්මාණය කර දුන් මගක් තිබෙනවා. ඔබ හිතනවාද? දැන් බොහෝ විට නැගිට කනස්සල්ලක් නැත්තම් මැසිවිල්ලක් තමයි ඒ කාලේ කරපු වැඩ අද නෑ. ඒගොල්ලෝ එහෙම කරාට මේගොල්ලෝ මෙහෙම කරන්නේ නෑ. අපේ අපි යන්නේ කොහෙද කියලා දන්නේ නෑ. මෙවැනි දේවල්. ඔහු පෙන්වා දුන් මග ඉදිරියට යෑමේ ශක්්‍යතාවක් වර්තමාන නිර්මාණ සමාජයේ අත්පත් කරගෙන තිබෙනවාද? ඔහු පෙන්වූ මඟ අපි හරියට වටහාගෙන තිබෙනවාද? මඟ වටහා ගැනීම පිළිබඳව නම් ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒක මම හිතන්නේ තවත් සෑහෙන කාලයක් යයි මම හිතන්නේ වටහා ගන්න. හැබැයි එතුමා එතුමා මේ අපේ රටට ඉදිරිපත් කරපු සංගීත සම්ප්‍රදානයන් අවබෝධ කරගත්ත ශිල්පීන් ඉන්නවා. දැන් මම ඉන්නේ ඉඳගෙන නෙමෙයි දැන් මේ දෙපළ හොඳම උදාහරණයක්. මොකද දැන් ඒ දැන් සංසද් කේමදාසයන් මේක දනන් හිටියානේ. දැන් මේ එයා එයාට බයක් තිබුණා. අනි එයාට බයක් තිබුණා මේ මේ මේ වැඩේ යකට නෙමෙයි. ඒ ඒ ඒ ඒ ඒ ඒ ආරේ වැඩක් කරන අය නැති වෙයි කියලා රටේ. එයා මේක උගන්නන්න පටන් ගත්ත කාලයක් ඉඳන්ම. හන පිළිබඳව එයාගේ විද්‍යාව ඊළඟ සංගීතය පිළිබඳව මේ උගන්නන්න උගන්නන්න හැදුවානේ තියෙන. අපි දන්නවා ඒ උගන්නන්න හැදුවාට දැන් මෙහෙම ගෝලෝ බිහි කරන්නත් බෑනේ. හැබැයි නොනවතින උත්සාහයක් තිබුණා ඒක උගන්වන්න. කවදාවත් මේක එක මිය යන්න හිතුනේ නෑ යා. මේක තවන්ගේ තියෙන සිකල සම්බ සියලුම ගුරු මුස්සු ගියාගෙන යන්න හිතපු කෙනෙක් නෙමෙයි. ඒක දෙන්නමයි හැදුවේ හැමතිස්සෙම. ඉතින් මම දරන් හිටියා ඒක මේ අවසනට අපිට ගන්න බෑ. අපි සංගීත දන්නේ නෑනේ. <laughs> <laughs> මේ එයා අපි කියලා දෙන එක. ඒක මේ සංග්‍රහය යා කිරිම කියන්නේ මුම් මියුසික් දන්නේ ඔක්කොම දන්නා මියුසික් දන්නේ. කොහොමද කියන්නේ තරහට පිළිගන්නවට. <laughs> ඔක්කොම දන්නා මියුසික් දන්නේ. ඒ එහෙමද ඔයා මොකොත් දන්නේ නැහැ මියුසික් දන්නවනේ. <laughs> හරි කතර කියනවා. ඉතින් එයාට තිබුණා එහෙම ලොකු උමනාවක්. එයා ගා බලාපොරොත්තු වුණා මේ මට මතකයි දැන් හොඳටම අසනීප වෙලා මගේ අවසන් දෙල් නාට්‍යයේ මේ මේ සතර දික් සෙබ්බතියෝ. ඒකේ ජාතික රූපවාහිනී වැඩසටහනකට ආවා. ඒ ඒ තමයි අවසාන වැඩසටහන ආපු වෙන. ඒතරත් ඔය මේ මේ බකුගඩු මේ මේ සත්කම කරාට පස්සේ ඉතින් එයා කිව්වා එදා ප්‍රසිද්ධියමත් කිව්වා ඒක. මට එන්නත් කලින් කිව්වා එදා මේ මම හිතනවා මට ආයි වෙන වැඩක් කරන්න බැරි වෙයි කියලා කියලා. එළ කිව්වා. මලක්කෝ ජාන්ත මලක්කෝ ඔයලා ජාන්ත දැන් නැති වෙන කෙනෙක් හොයාගන්න වෙයි. එහෙම කිව්වා. එයා එයාට තිබුණ පොඩි එකක් එහෙම කනගාටුවක් තිබුණෙත් නෑ. ඒ ජීවිතය ගැනත් ලොකු අවබෝධයක් තිබුණා. මම හිතන්නේ එතුමා මේ අනිත් පැත්තෙන් මේ සියල්ලම ඉගෙන ගත්තේ ඔහුගේ ජීවිතේ. ඔහුට ජීවිතේ ඉඩදිලා තිබුණා හැම ඉගෙන ගන්න. ඔහු මවගෙන් ඉගෙන ගත්තා. දැන් මට කිව්ව දවසක් ඔය මගේ කාලේ මවුනි සමහා සඳවණිය මම අදත් අතිශය ප්‍රිය ගන්න සඳවණිය දැන් මට කිව්වා මේ මේකට අදහසක් ආවේ නැහැ කියලා මේ අ දැන් තරවල් ලියනවලු මේවා ලියනවා පාන්දර 3ට විතර ගෙදර මෙහෙම පෙරලි පෙරලි පෙරලි පෙරලි පෙරලි පෙරලි යනකොට එක සුවඳක් නහයට ආවා කිව්වා. මොකද්ද සුවඳ? අම්මගේ චීත්ති ඉඳුල් සුවඳ. දැන් අම්මලා අර අපි දාන්නේ අර උඩින් අඳින චීත්තේ. චීත්තේනේ. ඒ මාස්ටර්ගේ අම්මා එහෙම එකනේ. හරි ආදරේ මාසෙට මේ සුවඳ ආව එනකොට මම ගියා අදාළ ඉන්ස්පිරේෂන් එක. ඉවර කියන්න පටන් ගත්තා එහෙමයි. ඊට පස්සේ කිව්වා තව සිද්ධියක් වුණානේ. ඔය කාලේ මම උනි දර්ශනයේ දවසේ මම අභාප්‍රාප්ත වුණා. එතකොට අර පුටුවට මවට වෙන් කරපු ආසනේ මෙතන සුදරෙද්දක් දාලා හිස තියලා තමයි සම්දවණියේ පවත් පවත්තලා තියෙනවා අපි බලන්න අපි අපි පොඩි දරුවෝ. ඉතින් මට කියනවා එදා ඇවිල්ලා කණ්ඩක් කරන්න මෙහෙම එනකොට අර චීත්‍ය සෝඳ අපුවා වගේ. අර ඉදුල් සෝඳ නැවතාවා වගේ. ඒ මම මම කියන්නේ මිනිස්සුන්ගේ ඉන්ස්පිරේෂන් එක මේ මේ මේ මේ ජීවිතයේ මේ මේ අභ්‍යන්තරිකව තිබෙන මේ හැඟුම් ආ මේවා කොයිතරම් බලපෑමක් කරනවද සංගීතඥයෙකුට ඔහු ඒව අව්‍යාජව අරගත්ත. ඒවෙන් අව්‍යාජව පෝෂණය වෙච්ච කෙනෙක් කෙනෙක් තමයි මට කියන්නේ උ තාම අව්‍යාජේ සංගීතච්ච පිටර නෙමෙයි. ඔහු තාම අව්‍යාජ මිනිස්සෙක්. හොඳයි. නදීක ඔබට එන්න කලින් මට තිබෙනවා වෙන කෘතවේදීත්වයක් පළ කරන්න. ඒ තමයි ඔබ මුලින් දුටුවා කේමදාසයන්ගේ රුවක් ඇඳෙනවා. මේ රුව ඇඳ ශිල්පිනියත් මා ඇයට ආරාධනා කරනවා. දෙවිකේ නිමාෂා ඇයට ආරාධනා කරනවා මේ රුව රැගෙන එන්න අපි කේමදාසන්ගේ ආදරණීය මැතිණියට තමයි මේ ඇතිරණ කිරීමට යෝජනා කරලා තිබුණා. නමුත් එතුමිය ඇය අපේ ශ්‍රී ලංකා ටෙලිකොම් PO TV විෂන්කොම් ප්‍රධාන විධායක නිලධාරී හජන්ත සෙනවිරත්නයන්ට අපේ සහෘදෙක් එතුමන්ට අපි තිරණ කරනවා. එතුමන් අපේ සිංහල සේවාධ්‍යක්ෂ බාතේ ජයතිලක මහත්මයා පැමිණෙන්න. අපි කැමති මේක දකින්නට ඇත්තරම මේ මේ නිර්මාණය අපිට හැකීමේ කෙමදාසන්ගේ නිවසෙහි තබන්නට ප්‍රදේශීය රටා මේ කියවීම වෙනුවෙන් අපි කළ සමරු දෙලනක් අපිට පුළුවන් නම් මේක දකින්නට ශ්‍රී ලංකා ටෙලිකොම් PO TV කණ්ඩායම තමයි මේ තිල්නය අපිට ලබා දෙන්නේ. බොහොම ස්තුතියි. සදේශ රටා සිහි ගැන්වෙන කේමදාසයන් යලි කියවූ සදේශ රටා. තව කතාවක් තියෙනවා. විනාඩියක් දෙන්න. ඊයේ රෑ බොහෝ රෑ වෙලා තමයි මේ වැඩ නිම කළේ. මම ඇඳලා ඉවර කළේ. ඉතින් ජනතන්ත්‍රී මහත්මයා අද උදේම POW කණ්ඩායමේ සහරදෙන් ගියා ලංකාවේ ප්‍රමුඛතම ආයතන කිහිපයකට මේක ෆ්‍රේම් කරගන්න. සතුටට කාරණේ කවුරුත් මේක බාරගත්තේ නැහැ. බෑ බෑ මේ පැයෙන් දෙකෙන් මේවා දෙන්න බෑ. අවසානයේදී අපේ චමින් ඇතුළු අපේ කණ්ඩායම සහෝදරයෝ ගියා කොළඹ පිටකොටුවේ. පොඩි තැනක්. හැබැයි ඉතින් හොඳට කරන තැනක් කියලා දැක්කම පේනවා. එතනට ගියා. ඔතනට මෙම අපි හිතමු රෝල් කරලා දුන්න එක මේක පුළුවන් ද අපිට මේ බෑ බෑ මාත්‍ය බෑ මේ කරන්න බෑ කියලා ඔහුත් යලිත් අතපත් කරා. මම පොඩ්ඩක් බලලා මොකක් හරි කරලා දෙන්නකෝ දැන් අපිට මේක කොහොම හරි කරගන්න අවශ්‍යයි කියලා. ඔව්. දිගටලා බලපුවම කේම දාස. මේක කරලා දෙන්න. හැබැයි මහත්යෙ හිමිනු වෙන්නේ මේ කේම දාස මහත්ය වෙන්නේ. හේමදාසයන්ට සහ ඒ කොහේව අපි නොදන්නා ඔවුන් දන්න ඒ සහෘදයාට අපේ අත්පොළ සන්නාදේ අපේ කෘතවේදීත්වය. කේමදාස කියන්නේ එහෙම තමයි. මහ පොළවේ දුක හඳුනන මිනිසුන්ගේ මහ පොළවේ මිනිහෙක් කියනක අපිට දැනුණා. නදීක සහෝදරයා. අවසන්. ඔව් මම හිතනවා ඔහු නියෝජනය කරපු සම්ප්‍රදායේ මදක් සලකලා බලන්න ඕන. ඔහු නියෝජනය කළේ ගුරුගෙන් ගෝලයාට ඥාණය ගෙනියන සම්ප්‍රදායක් නෙවෙයි. ඔහු ඒ සම්ප්‍රදාය බැහැර කළා. ඒ සම්ප්‍රදාය තමයි සහෝදර කිව්වගේ අර ගුරු මුෂ්ටි තියාගන්නේ. ගුරුවරයා ගුරා කිල්ල ගෝලෝ හරියන්නේ නැහැ. හරියට හරියට. ඒක ගුරා බයයි ගෝලයා ඔහු අතික්‍රමණය කළා. ඒ සම්ප්‍රදාය තුලම තියෙන අපි හිතමු ඒකේ ඊටාම හොඳ ප්‍රකාශනය තමයි ගුත්තිල මූසිල ගුත්තිල කාබ්‍රේ. එහෙම නැත්නම් ගුත්තිල මූසිල කතාව. ඒක සංකේතයක්. මේ සංකේතය තුළ එහෙම නැත්නම් මාස්ටර් බිල්ඩර් වගේ හෙන්රි කිබ්සන් යුරෝපෙත් ඒක තියෙනවා. ඈ මාස්ටර් බිල්ඩර් වගේ මේ නාට්‍යකින් ඔහු ඒක කියනවා මාස්ටර් සහ ඊළඟ પરම්පරාව අතර තියෙන අර්බුදය. ඉතින් මම හිතනවා කේමදාසයන් යෝජනා කළේ ඔහුගේ භාෂාවෙන් යෝජනා කළේ මේ ගුරුගෝල සම්බන්ධයෙන් නෙවෙයි. ඔහු යෝජනා කළේ පූර්වජයාගෙන් ඊළඟ ජනිතය හැදීමේ සම්බන්ධ. නදීක මතකද දන්නේ නිතරම කේම දාස පදනම මා කියන දේ මා කියන දේ නොකරනු කියලා. නොකරනු කියලා. ඔහුගේ ත්‍රිපුණා උද්ෘතයක්. ඒ උද්ෘතයේ ඉතින් ලස්සන රචනා කිව්වේ. පූර්වජයාගෙන් පූර්වජයාගෙන් ඊළඟ પરම්පරාව ඇති වීම. ඊළඟ ජනිතය ඇති වීම. ඒ කියන්නේ ගුරුවරයාගෙන් ගෝලයෙකු ඇති වෙනකොට අර අර තියෙන ප්‍රශ්න මේ පෙරදිග ප්‍රශ්නත් එක්ක මේ අඩුවේ වියන්නේ. දැනුම ඥානය නිෂ්පාදන ධාරිතාවය මේ සියල්ල අඩුවේ වෙන්නේ. මොකද මෙයා කොටසක් තියාගන්න නිසා. එහෙම ඉතුරු වෙලා ඉතුරු වෙලා තමයි මේ එන්නේ. හැබැයි අර ඊටාම් විද්‍යානුකූල දේ තමයි පූර්වජයාගෙන් ඊළඟ ජනිතය හැදෙන එකේ සියලුම ඥාන ලක්ෂණ සහිතව හැබැයි වැදගත්ම දේ තමයි වෙනස්. වෙනස් ජනිතයක් එන්නේ. එයා එන්නේ අර වෙනත් බොහෝ ලක්ෂණත් එක්ක. හරියටම කේමදාසයන් ආවේ යම්සේද එසේම. කේමදාස වගේ කෙනෙක් හිටියේ නෑ ඒ කාලේ. හැබැයි කේමදාසයන්ගේ සංගීතයේ තිබුණු මූලිකාංග ඒ තැන්වල තිබුණා. කේමදාස සංගීත විශ්ලේෂණය කළාම ඒ සංගීතයේ මූලිකාංග ඒ වකට සංගීතඥයන්ගේ සංගීත තුල යම් යම් පරිමාණ වලින් යම් ධාරිතා වලින් තැන් තැන් වල තිබුණා. හැබැයි ඒක හරියට බුදුහාමුදුරුවෝගේ. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා බෞද්ධ දර්ශනය සමා වෙන ස්වාමීන් වහන්සේ සිළුමු ගෞරවයෙන් මා කියන්නේ. බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවන් සියල්ල පදනම් වෙනවා යම් ආකාරයක එක්ක ප්‍රතිතර්කයක් හැටියට නැත්නම් සමපාත වීමක් හැටියට තත්කාලීන ඉන්දියානු දර්ශනවාදත් සමග මේ කොහු යම් දර්ශනවාදයන් වල එන මූලිකාංගයන් වලින් ඔබට ගියා. එහෙම නැත්නම් ඒක වර්ධනය කළා. ඉතින් ඒ වගේ කේමදාසයන්ගේ භාවිතාව තුළ තිබුණේ ඒ වගේට තිබූ සියලුම දෑ සමග ඔහුගේ පරිකල්පන එකතු කිරීම. ඉතින් මම හිතනවා ඔහුගේ බීතෝවන් නැති වුණාට පස්සේ බීතෝවන් වගේ සංගීතඥයෝ ආවේ නැහැ. එහෙම එන්නෙත් නැහැ ලෝකේ. ඈ මොට්සාට් නැති වුණාට පස්සේ මොට්සාට් වගේ අය එන්නෙත් නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි. ඒ සම්ප්‍රදාය තුළ. එතකොට ඒ එන්නේ ඇත්තටම ඒ ලක්ෂණත්. එහි තියෙන විද්‍යාත්මක ලක්ෂණ. මොකද කේමදාස කෙනෙකු පහළ වීමේ මොහොත ඒ මොහොතේ අවශ්‍යතාවය. මේ මොහොතේ දේශපාලනය, මේ මොහොතේ සමාජ විද්‍යාව. මේ මොහොතේ කලාත්මක පරිසරය. ඒ අදාළ මොහොතින් මොහොතට ඒ නිර්මාණකරුවාගේ ස්වરૂපයේ වේශය වෙනස්. මම හිතනවා ඔහු අපිට මම ඉන්දිකා සහෝදරය කිව්වා වගේ අපිට නිතර කියු දෙයක් තමයි මා කියන දේ නොකරනවා අපිට තේරුනේ නැහැ ඒක ඇත්තටම. මා කියන දේ නොකරනවා මොකද්ද මේ කියන්නේ? මං කියන එක කරන්න එපා. ඉතින් අපි උපරිම උත්සාහ කළා මේක නොකර ඉන්න. ඉතින් එහෙම ක්‍රමවේදයක් ඔහුගේ අධ්‍යාපන තුල තිබුණා මම හිතනවා කේමදාසයන් නියෝජනය කරන සංගීතමය ඓතිහාසික මොහොත නැවත එන්නේ නැහැ. ඒ ඓතිහාසික මොහොත ආවොත් විතරයි කේමදාසයන් හෝ ඊට අදාළ සංගීතයට අදාළ ඒ කේමදාසයන්ට අදාළ මොහොත නිෂ්පාදනය වෙන්නේ පතිරාජලා ඈ වෙස්ට් එකේ එහෙම නැත්නම් නැගෙනහිර යුරෝපයේ සමාජවාදී කඳවුර නැගී සිටීම බිඳවැටීම ලංකාවේ ගත්තොත් එහෙම 56 විප්ලවය ඈ සහ 71 දක්වා විප්ලවය ඒවා නැවත සිද්ධ වුණොත් ඔන්න කේමදාස කෙනෙක් හැදෙනවා ඒක තමයි මට කියන්න තියෙන දේ. නමුත් කේමදාසයන්ගේ විද්‍යාව, කේමදාස වේදය, කේමදාස භාවිතය නැත්නම් ඔහුගේ වේදය ඒක පරිශීලනය කරලා ඒක නොකර ඉන්න කෙනෙක් ඒවි කියලා අපි හිතනවා. ඒක මොකද ඔහු කරපු දේ කරන මොහොතක් නෙවෙයි මේක. ඔහු කරපු දේ කරන තැනක් නෙවෙයි මේක. ඉතින් මම හිතනවා ඒ අදහස මම හිතනවා මේ ඔහුත් සමග සමීපව වැඩ කළ ඔබ වැනි කලාකරුවන්ට වඩාත් දැනෙනවා ඇති. ඒ මොහොත ක්‍රමිකව ක්‍රමිකව වෙනස් වූ ආකාරය ගැන. සම විශේෂම රසිකයාගේ පරිණාමය, අව පරිණාමය කියන එක වඩා යෝග්‍යයි. නමුත් ඒ පරිණාමය ඒ සියල්ල මත තමයි මේ සියල්ල තීන්දුවේ. හැබැයි ඇත්තටම කේමදාසයන් සමාජගත වීම සම්බන්ධයෙන් මට මතකයි එරික් කියලා පාරච්චි වතාවක් කිව්වා කේමදාස භෞතිකව මිය ගිය පසු ඔහුගේ සංගීතය සමාජගත වෙනවා කියලා. ඒක මම හිතනවා දැන් හැබෑවක් කියලා තියෙනවා කේමදාසයන් ගැන කියවීමක් නූතන પરම්පරාව තුළ තියෙන එක ඉතා වැදගත්. ඔහු පරිශීලනය කළ යුතු විද්‍යාත්මක අර්ථයෙන් එහෙම ගත්තා ඊපස්. හොඳයි. බොහොම ස්තුතියි. ඔබේ අවසන් ගැයීමට යන කලින් අපේ අද කණ්ඩායම හඳුන්ලා දෙන්න. අද ස්වදේශීය රටා අපේ වාදක මණ්ඩලය, ගුවන්විදුලි වාදක මණ්ඩලය සිතාර් වාදනයේ න්‍යාල් පෙරේරා සමග දිලුෂ රවින්ද්‍රනාත් වයලින් වාදනය Shelton Wijesekara Malshankar Ratnayaka, W. Jayapali, Indunath Nandasinghe. Keyboard Hasanta Jayalal Samaga, Sugath Hettyarachi. Guitar Vimal Lakshantakure, Prasad Silva. Tabla Vidita Ranavira, Octopad Naridu Chaturanga Samaga, Sisira Dharmaratna. Lead guitar වයමින් අද සංගීත සංයෝජනය සහ අධ්‍යක්ෂණය කළේ නාලක අංචන කුමාර. බොහොම ස්තුතියි. මේ අපේ කණ්ඩායම මැදිරි සහය බටන්ලා වාදනය කළේ චානක බෝවඩ. මාස්ටර් එක වැඩ කළ වාදනය කළ ඒ වගේම අපේ ෂෙල්ඩන් අයියා ඔව් නිහල් අපේ ප්‍රවීණ වාද්‍යශිල්පී මේ මාස්ටර් එක වැඩ කළ උදවිය. ඉතින් ඔවුන් අපිට බොහොම වටිනවා. බොහොම ස්තුතියි. අද මැදිරි සහය චන්දසිරි වික්‍රමසිංහ සමග අතුල සිරි සපුතන්ත්‍රී නාස් සංකලනය කළ ආනන්ද පද්මසිරි තරුණ දිසානායක සමග සඳරුවන් ලියනකේ. අධීක්ෂණය කළේ බහතී ජයතිලක, නිෂ්පාදනය කළේ මාර්ෂලා ප්‍රනාන්දු. ශ්‍රී ලංකා ටෙලිකොම් PO TV කණ්ඩායමට බොහොම ස්තුතියි. SLT PO TV විෂන්කොම් ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනවිරත් මහත්මයා බොහොම ස්තුතියි. සහෘදෙක් මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නට අපට හයිය දෙන්නේ ඔහු ඇතුළු කණ්ඩායම. බොහොම ස්තුතියි. මම හිමානන්ද රාජපක්ෂ. තවත් එකක් කෙටි වාක්‍යයක් කියන්න අවශ්‍යයි. මම හිතනවා මෙතන ඉන්න බොහෝ දෙනෙක් කේමදාසයන් සමග ජෛවමය වශයෙන් ගනුදෙනු කළ පිරිස. ඒක ඊටාම සතුටට කාරණා මම ඊටාම සතුට වෙන දේවල් කීපයක් තියෙනවා මේ ශතවර්ෂයේ ඉපදෙන්නට ලැබීම ගැන. අපි ඉපදුනේ අපි තුමු ලෙනින් වගේ ආදෙක් හිටපු ශතවර්ෂයක. එතකොට අනිත් පැත්තෙන් ගත්ත ලංකාව ගත්තොත් එහෙම ලෙස් ජේම්ස් පීරිස් වේවා පතිරාජ වේවා ජයන්ත සහෝදරයා ජැක්සන් ධර්මසිරි බණ්ඩාර ධර්මසිරි බණ්ඩාරනායක අමරදේවයන් මේ වගේ අය හිටපු ශතවර්ෂයක. ඉතින් මම හිතනවා ඒක ඒකෙනුත් කේමදාසයන් වගේ කෙනෙක් එක්ක ඉතා සමීප කාලයක් ආශ්‍රය කරන්න ලැබීම ඔහුගේ යටතේ ශිෂ්‍යයෙකු විද්‍යාර්ථියෙකු හැටියට ඉදිරියට ලැබීම ඔහුගේ දේශනාවන්ට ඇහුම්කන් දෙන්නට ලැබීම ඔහුගේ නිර්මාණ චින්තාව ජෛවමය වශයෙන් අත්විඳින ලැබීම කියන එක ඊටාම වැදගත් දෙයක් ඊටාම ගෞරවණීය දෙයක්. තාමත් මට සම්මානයක් හම්බුනොත් එimhe ඔය VMI සීච් එකේදී මම ඒකත් අරන් ගිහිල්ලා අර අපේ පරණ මේ කාපාක් එකේ තමයි තිබුණේ මේ පදනම. කේමදාස පදනම. මම එතනට වෙලා වාඩි වෙලා අහන් ඉන්න ඔය පරණ නාදයන් අපි ගායනා කළ හැටි මාස්ටර් කෑ ගහන හැටි අර සියල්ල චිත්‍රයක් මෙන්න නැවත නැවි පේනවා. හොඳයි. බොහොම ස්තුතියි. හොඳයි. කේමදාසයන්ගේ ආදරණීය භාර්යාවන් එතුමියට එන්න හිටියද? මොකද එතුමියගේ මිතුරියක් මේ ඇවිත් ඉන්නේ. එතුමියට එන්න නොහැකි වූ කාරණා පිළිබඳව දැනුවත් කළේ යම් අසනීප තත්ත්වයක් ඔහුගේ සොහොයුරාගේ අසනීප තත්ත්වයක් තිබෙන නිසා එන්නට අපහසු බව දන්වා තිබෙනවා. ඉතින් අපි ඒට ඇයටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. එන්න හිටියේ දවලුත් කතා කළා. එසේනම් අපි ස්වදේශ රට වැඩසටහන නිමාටපත් කරන පැමිණ ඔබ හැමදෙනාටම බොහොම ස්තුතියි ආදරණීය උසස් රස්තියනේ. රැකගත් දෙමි සඳෑ කලෙක ලබුනේ ලබුනේ වෙනෝ දහක් අතගත්කද සැමියෙකු නැති ලඳුනේ මෑයෙකු නැකම නොකියන වීදි සරණ ලබුනේ ලබුනේ අරගෙන දෝස පුරා මුනි කුටියට පියවංගන ඔබේ දැන් වැටගත් සෙනි හැඳ කලෙක ලඟුනි පොදුරේ පව් කරන දනා එළිය රදන ලඳුනේ ලැබ පමනක් ලොබත පෙනෙන ලයන පෙනෙන ලඳුනේ උඹුවේ කුතුහේ වරදක් නැති වැරදිකාර ලඳුනේ